තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරාමරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හයවෙනි වතාවට ධර්මදේශනයක් සඳහා සම්බන්ධ වෙන අවස්ථාවක්. අපේ භාවනා වැඩමුළුවේ හයවෙනි දවසේ අපි මේ මුළු දේශනා මාලාව සඳහා පටිච්චසමුප්පාදය, ඊටපච්චේතාවේ හේතුඵලවාදී කියන නම් වලින් අපි හඳුන්වන මූල ධර්මය ඉදිරිපත් කරගත්තේ. ඒ සඳහා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මි අස්මස්මි ඉමස්ස සති ඉදං හෝති කියන මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ වන්නේ ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියලා පොදු නියාමයක් තමයි මේ සාකච්ඡා කරන්නේ. නමුත් ඒ පොදු නියාමය එදිනදා ජීවිතයට එහෙම නැත්නම් සංසාරෙට පුද්ගලයෙකුව සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක අපි සාමාන්‍ය කියන්නේ උපයෝගීතාවය කියන වචනය අනුව සර්වඥාන්සේ මහා කරුණාවෙන් ඒක මේ අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපාදි වශයෙන් දොළොස් ආකාරයක දක්වනවා. ඉතින් මේ දේශනා මාලාවේදී අපි මේ වෙනතා අවිද්‍යාව නිසා සංස්කාර පාලවි සංස්කාර නිසා විඥාන පාලවි විඥාන නිසා නාම රූප පාලවීම කියන කොටස් අපේ ශක්ති ප්‍රමාණයට මූල ධර්ම කරුණු ප්‍රායෝගික කරුණු ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරලා තියෙනවා. අද අපි යන්න හදන්නේ ඒ පාර දිගේම ඉමස්මින් සති ඉදං හෝති කියන මේ ඇති කල්ලි මේ වන්නේ ඉමස්මින් අසති ඉදං හෝති මේ නැති කල්ලි මේ නොවන්නේ කියන මූල ධර්මයේ දිගේ මේ ද්වාදශාකාරයේ තව ටිකක් ඉස්සරහට අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු යනවා නාම රූපච්ඡ සලආයතන සලආයතන පච්ඡ පස්ස පස්ස පච්ඡ වේදනාදි වශයෙන් මේක ඉදිරියට දිගට පැතිරෙනවා අපි මේ අපේ ශක්ති උමාන බලාගත්ත විදිහට මේ විඥානය විසින් නාම රූපය විඥානයේ හේතු කරගෙන විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප හට ගැනීම අපි විචිත්‍රතාවයට සෙල්ලක්කාරතාවට හිතාගත්තේ මේ විඥානයේ විසින් ඇති කරන නාම රූපේ විඥානීය නැවීමක්. විඥානයේ විසින් කරන හිතලුවක්. විඥානයේ හිතන ඒ හිතෙන් කරන දෙයක් තමයි නාම රූපේ. මේ කොංගා ගැළපෙන්නේ මේ කියන අර්ථකථනය මේ මේ ප්‍රතිසන්දි චුති විඥාණයෙන් ගිහිලා ඊගා ප්‍රතිසන්දි චිත්තේ පහළ වෙන මරණින් මත්තේ ඊගාවාත්මේ ලැබෙන චිත්තක්ෂණයට වඩා අපේ ජීවිතයේ නිතරම සිදුවෙන මේ පෙරලි සිදුවෙන මේ පරිණාමය සිදුවෙන මේ රූපාන්තරණය අවස්ථාවකින් තව අවස්ථාවක් තව අවස්ථාවකට යනකොට අර සම්ප්‍රදාන කුල මරණ චිත්තක්ෂණය සහ ප්‍රත්‍යක්ෂ චිත්තක්ෂණයට වැඩිය ක්ෂණික වශයෙන් සිදුවෙන මරණයට සම්බන්ධ කරන මේ බුදුම විදියේ විප්ලවකාරී අර්ථ විග්‍රහයක් අපේ ජීවිතවලට ආරම්භ ඒ අර්ථ විග්‍රහය වුණත් හුඟාක්ම ඥානාන්විත වෙන්නේ Tamanට මේ චිත්තක්ෂණය සම්බන්ධ කරගත්තොත් එහෙම නැතුව මේ මැරීමක් මේ කරන්නේ කියලා වෙන කෙනෙක් විසින් කියන දෙයක් අපි උපහාසයට ලක් කරන්න හෝ වෙන කෙනෙකුට උදව්වක් කරන්න යන වෙලාවයක නොකර ඉන්න හේතුවක් කාරණාවක් කරගන්න ඕන කමක් නැහැ. ඒක කෙරුවොත් වෙන්නේ අපි මේ මූල ධර්මයේ අපේ වාසියට හරවගත්තා වෙනවා. එහෙම හරවගන්න නැතුව අපි විසින් පුංචි කාලේ අවුරුදු 10 දී අපේ මතකේ 20 දී මතකේ 30 දී මතකේ 40 දී මතකේ ආදි වශයෙන් විග්‍රහ කරනකොට අපිට පේනවා මේකේ පරිණාමයක් තියෙනවා කියලා. මේ පරිණාමේ නාම රූප වල පරිණාමයක් තියෙනවා. ඒක ඇති කරන විඥානයේ පරිණාමයක් තියෙනවා. අන්නේ සෑම තැනකදීම ඒ අලුතෙන් පහළ කරන පහළ වෙන නාම ධර්ම රූප ධර්ම මේ විඥානයේ විශ්ින් කරන ප්‍රක්ෂේපණයක් කියලා ගත්තොත් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අපි ජීවත් වෙන්නේ හීන ලෝකයක කියලා. අපිට ජීවත් අපි ජීවත් වෙන්නේ මෝහයක කියලා. අපි ජීවත් වෙන්නේ මායාවක කියලා. අපි ජීවත් වෙන්නේ මැජික් එකක කියලා. තේරුම් ගන්නට පුළුවන් වෙන විතරක් නෙවෙයි Taman කැමති නම් එහෙම තේරුම් ගන්න ජීවත් වුණාට කාටවත් තරහ වෙන දෙයක් නැහැ. අපිට මේ ඉතල ජීවත් වෙන්න පුළුවන්. ඒක පිළිච්ච ජීවිතයක්. ඒක මේ මේ ස්ථාවීලි පාරදෙලකාර ගතියක් නෑ බොහොම පිළිච්ච ධාරි මොකද සම්පූර්ණ ලෝකෙම මායාවක් විදියට මේ විශේෂම බුද්ධ ආගමේ Hindu ආගමේ ප්‍රසිද්ධ ප්‍රචලිත මතයක් තියෙනවා. ඒක වෙන්න ඔය ධර්මපදයේ දොරාරින කොටම පොත ආරින කොටම පෙන්නේ විදිහේ මනෝ කුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝ සීලම ධර්මයේ මනස පූර්වාගම කොට ඇත්තේ. මනෝසෙට්ටා මනෝමය මනසෙන් කරගත්තා. මේ මනෝමය දෙයක්. එහෙනම් මේ පුතර්ජන ලෝකෙම මනෝමය දෙයක්. එහෙනම් මේ විඥානය නිසා අපි සංස්කාර ඇතිවීම හිතු අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ අපි යන්න ජීවිත પરමාර්ථය ජීවිතයේ අභිමතාර්ථය එහෙම නැත්නම් ජීවිතේ නව හීනයක් හීනක් කියන අපි හිතවිල්ලක් අපි අසවල් කරන බාටපත් වෙනවා අසවල් දෙයක් කරනවා අද මම මේ වැඩ ටික කරගන්නවා ආදි වශයෙන් අපි යම් චේතනාවක් ඇති කරගන්නකොට එතන පවතින විඥානය එයා ටික ඇති කරපු මේ චේතනාවට අනුබල දෙන ගැළපෙන නාම රූප පද්ධතියක් පවරනවා. අද දවසේ මේ ටික වැඩ කරන්න මෙන්න මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා අපි අපි පිළිබඳව චිත්ත රූපයක් පවරන අතර ඒ වෙනකොට පරිසරයක් අපි හිතින් මවාගෙන තමයි මේ පරිසරයට ගැළපෙන මම තමයි වැඩේට බලන්නේ. එතකොට ඒ ඇති කරන පරිසරයට ගැළපෙන විඥානය කියලා කියන්නේ හිත නම් විඥානය කියලා කියන්නේ අදිෂ්ඨානය නම් විඥානය කියලා කියන්නේ චේතනාව නම් ඇතර චේතනා කියන සංස්කාර. නමුත් විඥානය කියන්නේ ඒ චන්තිත චේතනාව ඇති කරගත්ත සංස්කාරවල කරගත්ත චේතනාව නම් ඒ චේතනාවට රහතු උලන්න බැරි විදිය චිත්‍ර රූපයක් අපි මවාගෙන බලන්න. හැම කෙනාම මේ වගේ හැකි සංඥාවෙන් විශේෂයෙන් අභිවෘද්ධිය පතන ඇත්තෝ තමන් අදිමාන කර කියලා තමයි හැම වෙලාවෙම මේ අත්දැකීම් කරන්නේ. හීනමානකින් සයිතගෙන තමන් පිළිබඳව පරාජිත හැකියකට වැඩ කරගෙන හැම වෙලාවෙම අවමානයකට ලක් කරලා තමයි තමන්ගේ ඉදිරි මමයා නැත්නම් සක්කාය දිට්ඨිය මම. ඉතින් මොකාමවත් අදිමානී හෝ අවමානයට ලක් කරලා ඒ මාවු ජීවිතයේ නවාගත්ත හිතවිල්ලට අනුව ගැළපීමට කටයුතු කරන නිසා අර මවාගත්ත මමයා මේ ඉන්න මමයාව කා ගන්නවා. ඉන්න මමයාව ගිල ගන්නවා. මේක උනාට පස්සේ තමයි ඔන්න තෝම තුලින් සිද්ධ වෙන්න පටන් ගන්නේ. ඒක විස්තර කරන්න උපමා දෙකක් එකක් අපේ අටුරුන්දේ ස්වාමීන් වහන්සේ ලියපු concept and reality කියන පොතේ හරියට මේක පින්නට ලස්සන උපමාවක් දෙනවා කියලා කියනවා. ඒක මේ කියන්නේ කතා බෝතක් අන්න ඒක රජ කෙනෙකුට පුතු තුන් දෙනෙක් ඉඳලා තියෙනවා ඒ කුමාරවරු තුන් දෙනෙක් මේ රාජ්‍ය රෝගීලා කියනවා මේ තුන් දෙනාගේ වැඩිමහල් පිළිවෙලට යෑම තමයි රාජනීතිය නමුත් ඒකයි මම කැමති දක්ෂයාට රජකම දෙන්නේ ඒ තුන් දෙනාගෙන් අහලා තියෙනවා කැමතිද මේ රාජ්‍ය රෝගීලා තියෙන මේ අදි ප්‍රජාතන්ත්‍රවාදී අදහසට කැමතිද ඉතින් දතුන් දෙනා අරුතට කැමතිද ඊට පස්සේ කියනවා මෙච්චර මෙච්චර දැන් කාර්යයට කියන ස්කෝලර්ෂිප් මන්ද. එහෙම නැත්නම් කියනවා ඔබට මෙච්චර සල්ලි දෙනවා ඔබලා ගිහිල්ලා සුදුසු තැනක යම් කිසි ශිල්පයක් කෙලගමිලා ඉන්නවා. ඒ කෙලගමින් චෙක් කරනවා නම් රජකම තියෙනවා. කියලා ඒකට අවුරුදු 10ක් කාලයක් දෙනවා. 10 කාලයක් දෙන කැමැත්තන කියනවා. ඊට පස්සේ තුන් දෙනා කැලයක් මැද ගිහිල්ලා අයියෝ මලෝ තුන් දෙනා තුන් පැත්තකට විසිලා යනවා. අවුරුදු 10ක් ගිය තැන අපි නැවතත් මෙතෙන්දී හමු වෙනවා. ගියාට පස්සේ එක්කෙනෙක් හම්බ වෙනවා ඉරිසින්නාචි කෙනෙක්. විචින්නාංශ ගැනීමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ පුරා ගිහිලා අර විචින්නාංශට බල මෙහෙමකම් කරනවා අත්ේ වාසිය වැඩ කටයුතු කරනවා. යටත් ඇසී කොහෙන් ජීවත් වෙන්නේ? මොකද ඉන්නකොට ඉන්නකොට මෙයා යහතේ ඒ විචින්නාංශ ගන්න සාස්ත්‍රය උගන්වන බොහොම කලවනවා. මොකද ඒ සාස්ත්‍රය ඕනම කැලේ ගිහිලා වැඩිලා විතරලා තිබුණ සත්‍යයේ ඇටයක් ගෙනලා දුන්නොත් ඒ ඇටේ අනු සම්පූර්ණ ඇට කැටි නමන ගුණ මේ විචින්නාංශ. ඒක කියන්නේ මොනවා මේ සත්‍යයි මේ මේ ඇටි අයිති මොන සතරක් ඉතින් මෙයා බොහෝම අර පිරිසිනාදට උපස්ථාන කළා ධර්මය ඇදලා අවුරුදු 10 වෙනකොට සම්පූර්ණ ශාස්ත්‍රය කරා මොකද ශාස්ත්‍රය ඕනේ මේ දි รา ගිය අරගෙන කරනව ඒකෙන් ඒ සතම වන්නවා ඒක දැන් ඔය මේ පරිණාමවාදී ගැන කතා කරනකොට ෆොසිල්ස් ගැන හොයලා ආදන ක්‍රමයක් දැන් සාමාන්‍යයෙන් ඔය මේ ශිෂ්ටාචාරයේ පිළිච්ච තැන් වල අධික සීතල හෝ අධික උණුසුමට ලක් වුණොත් ඒ ඇට නොදින පවතිනවා. ඒ ඇට අරගත්තට පස්සේ ඒගොල්ලෝ ඒ ඇටේ මෙච්චරම සම්පූර්ණ සතා මෙහෙම වෙන්න පුළුවන් කියන කෞතුකාගාරවල ගොඩාක් හදලා තියෙනවා. මේ ශාස්ත්‍රය ඉඳලා තිබෙන තියෙනවා. ඒක මේ අධිමානසික බලයෙන් වලින් කරන්නේ මේ දරුවා එක ඉගෙන ගත්තා. ඊපස්සේ දෙවෙනි එක කරන් ගිහලා හමුනේ ඒ තීසිනාශකනකට ඒ තීසිනාශකට පුළුවන් යම්ම විදියකට ඇටරකිල්ල සම්පූර්ණව තියෙනවා නම් මස්කෝලා හැම වරදක්. ඒක තමයි මේ ශාස්ත්‍රය. හැබැයි යාට සම්පූර්ණ අර සත්‍යය හැකිල තියෙනවා. හැකිල තියෙනවා නම් සත හදන්න පුළුවන්. ලොකුම එකනා ගිහිල්ලා ඉගෙන ගන්න තැන විශ්ිනාද කියනවා. යම් විදිහකට ඕන මරිච්ච දතේක අංග සම්පූර්ණ වෙනවා පණ දෙන්නවා. ඉතින් මේ තුන් දෙනා අවුරුදු 10 ගිහිල්ලා ඉන්නාට පස්සේ අර තැන එකතු වෙලා තුන් දෙනාටම හරි සන්තෝෂයි. තම තමන්ගේ ශාස්ත්‍රවල කෙලබැඳිලා. ඉතින් මල්ලි කියන වුන්ච් එකනා මගේ ශාස්ත්‍ර හැටියට ඕනම මේ කැලින් කවුරුහරි අත ගන්න කරන දුන්න මට අර දැකලා මම දෙනවා. ඊට පස්සේ කියනවා තුන් දෙනාම ගිහිල්ලා හොයාගෙන මුකේ ගිහිල්ලා පොඩි අත කැලක් හම්බලා ගෙනත් එනවා. එතකොට යා මවන උත් මේ විශාල දිවියෙක් වගේ හතෙක් අත දෙවිලා මම දෙවෙනි එක නංගෙන ආන්න. උත්තර ඉඳලා තමයි මට ශිප්ප දක්වන්න පුළුවන්. ඒකට සම්පූර්ණ නම් මට පුළුවන් මස් පුළුවන් ඒකල මම හදන්න ආරම්භ මේ දැන් මැරිච්ච සතෙක් වගේ. සම්පූර්ණ හදාගන්න ඕනේ වහාම ඉක්මනට අර සතාගේ මස් පුරවලා අම හදනකොටම තුන්වෙනි එක නාගෙන මට දැන් තමයි ශාස්ත්‍රය පුළුවන් කියලා එක පාරක් අර සතාට පන පන දීපු ගමන් මේ සතා පැල තුන් දෙනාම පාරලා මොකද මේ කතා උන් ඔය වගේ තමයි අපි විසින් යම්ම වෙලාවක ආත්මයක් ප්‍රාර්ථනාවක් අනාගත හිණයක් නැවුවොත් මවවපු ගමන් අපි හින්නට වාර වෙනවා. මවෙන් කාර්යයන මමම තමයි. මම මවන්නේ මේ දැන් තියෙන தත්ත්වයට දෙන්න තමයි. නමුත් කවදාකවත් අපි දැන් තියෙන தත්ත්වෙට ගැළපෙන දෙයක් හීනයක් කියන්නේ. ඊට වඩා ලොකුට හිතන දෙයකට තමයි හීනයක් කියන්නේ. දැන් තියෙන දේ මවන්න හිතන දෙයක් නෑනේ. ඒක එහෙමම යන්නේ කියන්නේ. ඊට වඩා අතිරේකයක් ඕන නම් තමයි අපි ඔය සැලසුම් කරන අවස්ථාවට යන්නේ. ඒ සැලසුම් කරනකොට අනිවාර්යයෙන්ම ටිකක් ලොකුවට මේ සැලසුම් කළ කරන දෙයක් අපි ඒකෙන් ලොකු බලාපොරොත්තු ලොකු ප්‍රාර්ථනා සහිතව කරනකොටම ඒකට අනුව ඒ தත්ත්වයට ගැළපෙන්න අනිවාර්යයෙන්ම අපිට යටත් වෙන්න එතකොට අපි මවන ලද චිත්‍රය අපිව නතු කරගන්න. මවන ලද චිත්‍රය අපි වාල් කරගන්න. අපි ඒක දකින්නේ නැහැ මේ අධිරාජ්‍යවාදී සූරාකෑමකට ලක් වුණා වගේ හෝ රජ කෙනෙකුට වාල් වුණා කියන්නේ අපි හිතන්නේ අභිවෘද්ධිය සඳහා මෙහෙම කැපකිරීම කරන්න බෑ කියලා. ඔන්න ඔතනින් එහාට අපිට කිසිම පාලනයක් නැති සත්‍යකට අපිපත් වෙනවා. මේ නිසයි අපි හිතන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම මෙතනදී හොඳ දාර්ශනිකව කල්පනා කෙරුවොත් තේරෙනවා අපි මේ විදිහට ප්‍රාර්ථනා කළ පමණින් ඒ නැත්නම් චේතනාවක් පමණකින් ඒක කර්මයක් වඩටපත් වෙනවා. ඒ නිසා හොඳ චේතනාවක් තියෙනවා ඒකට ළඟා වෙන්න බැරි කමක් නැහැ. චේතනා පරිශුද්ධ වෙන පෙන් සටන් පරිදිනේ නැහැ. ඉතින් ඒක අපි කරනවා මේ අපි ස්පෙන් කරන්නේ අපි රේඩියෝ කුලවන්තයෙක් වුණාට ධනවන්තයෙක් වුණාට රූපවන්තයෙක් වුණාට අවංක චේතනාවක් තියෙනවා මට මේක දිනන්න පුළුවන් කියලා. කොච්චරද කියනවනම් චේතනාව සමානයි කර්මය කියන්නේ බුදුරජාණන් කියපු එක චේතනාව අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් චේතනා ඇති කියන තැනට යනකම් අපි හිනමව. මො සර්වතනසේ දේශනා කරනවා නකෝබනේ තං චේව පත්තබ්බ. මහන් කවදාකවත් කිසි කෙනෙකුට චේතනා තමයි ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ. ඉච්ඡේ කියන කන්නේ චිත්ත ඉච්ඡතම් පච්චතම් කියන කියලා බබාට කියන්නේ මම කැමති වෙනවා ඒක ඉෂ්ට වේවා කියන එක. ඉච්ඡිත පත්‍ිත කියලා කියන දෙකම එකයි. ප්‍රාර්ථනා කරන කැමති වෙන දේ. බුදුජානකේ කියනවා ඔබ ඊකට අදාළ පින් කරලා නැත්නම් උපනිෂේ සම්පatti නැත්නම් ප්‍රාර්ථනා කළ කමනේ සිද්ධෙන්නේ නැහැ. නමුත් අපි මේක පිළිගන්න කැමති නැහැ. අපි හිතන අපේ චේතනා පිටුසන් අපේ සතර දිනන්න ඕනේ. ඒ සඳහා අපි කරන මහන්සිය නිසායි අපි මේ සා දුක්ඛ සංසාරේ සපක් කියලා හිතාගන්නේ. මේ සා අනිත්‍ය උදයක් මිත්‍යයි කියලා හිතාගන්න. මේ සහ හිතුවතු විනාශ කරන ලෝකෙක තාමත් නෑ නේද මං කෙරුවොත් හරියයි කියලා අපි හිතනවා. ඉතින් මේක තමයි මේ අවිද්‍යාව නිසා ලැබෙන නාම රූපයත් ඊට පස්සේ ඒ නාම රූපේම වන ආය ආත්මස්වභාවය මම ඒක හුඟක් වෙලාවට කුතුමයි. ඒ හුඟක් වෙලාවට මේ ලෝකෙ මේ දාඩිය දාන ලෝකෙට ගැලපෙන්නේ නැහැ බොහොම උසස් එකක් තමයි අපි මවාගන්නේ. නමුත් ඒකකින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉතින් ධානයකට ඒක ඔද්දල් වෙනවා, ධාර වෙනවා. ඔය කියන සීලාරි නැති වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා මලක් පිපිගෙන එනකොට පොහොත්තුව දිහා බලනකොට ඕනම කෙනෙකුට නැවුම් හැමීමක් පහළ වෙනවා. ඒකේ සෞන්දර්යාත්මක භාගයක් පිපෙන කුසුමක අලුත් ගතියක් ඇති වෙනවා. නමුත් මේ කුසුම පිපිලා පිටි හැරිලා අර බට්ට විතරක් ඇරි ගහලා ගියාට පස්සේ කිසි කෙනෙක් බලන්නේ ඒක නිසා මල පිපුම මල පිළිපේ පිපුමෙන් හමාරයි. පිපෙන වෙලාවකදී නම් අපි විශාල පුත්‍රතුලමයි. හිතන්න අපේ ඉස්කෝලේ ගිය ජීවිතේ අපි 10 පන්තියේ සමත් වෙන්නේ ඉස්සරලා. අපි 10 පන්ති විභාග ගැන හිතපු හැටි සමත් වුණාට පස්සේ විභාග ගැන හිතන හැටි. විභාග පාස් වුණාට පස්සේ ලොකු දෙයක්. ඒකට අපි හිතන අපි උසස් පෙළ සමත් වීම වහා ලොකු දෙයක් කියලා දාගේ දාගෙන වතුර බේදාම කකුල් දාගෙන පාඩම් කරනවා. පාස් වුණාට පස්සේ ගන්නේ විශ්වවිද්‍යාලේ ගියාම මට වැටගෙනම කවි ලිව්වා ඒ දවස්වල. අනිවාර්ය විශ්වවිද්‍යාලයෙන් ලැබෙවා යට කිහිල්ල මෙව මෙව ලැබෙන්න ලැබේවා. අවුරුද්දක් ගියාට පස්සේ අතහැරලා එන්න හිතුණා. මොකක්ද කියන්නේ? අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරන වෙලාවෙන් පුදුම විදිහට අලුත් ජීවිතම වගන්න හැව හැදලා අලුත් තමක් දාගත්තා වගේ නතර. එතකොට අපි මමෙකුත් නවරන නමුත් ඒ මමයා යථාර්ථයක් බවට පත් වෙනකොට ওই කියන දේ නැහැ. මෙන්න මේ නිසා විඥානවලට සහ විඥාන අතර තියෙන මේ බන්ධනය සර්වචනාංශේ මතක් කරනවා. විපස්සී සර්වචනාංශේ බුදු වෙන්නේ ඉස්සරලා තපස් රකින්න නැත්නම් බෝධිසත්ව ගත කරන කාලේ හොඳට කල්පනා කරලා බලවලු මේ ජරා මරණ දෙක ලෝකෙ ඔක්කොම පිළිගන්න දෙයක්. මේකට කියන්නේ සංසාර දුක කියලා. ජාති ජරා ව්‍යාධි මරණ. ජරා ව්‍යාධි මරණ ජාති අපි දකින්න තමයි දැක ඇති උනාට පස්සේ මේ ප්‍රශ්න දැනගන්න. ජාති ජාති මරණ ජරා ව්‍යාධි මරණ තුන අනිවාර්යයෙන්ම ලෝකයක් අන්තේ. නමුත් අනිවාර්යයෙන්ම විදීක මොකද මේකට හේතුව? ඔක්කොමලා හිතන්නේ ජරාව නැති කරන්න. ඉතින් විටමින් ගන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ. ඒක ජරාවටපත් වෙන්නේ නැති කියලා. බෙහෙත් ගන්න ලෙඩ වෙනකොට ඉන්ෂුරන්ස් එකක් ගත්තාම හරියයි. එතකොට ඉන්ෂුරන්ස් එක බලාගන්න කියලා ඒක. ඉතින් මරණය කියන ඕක ගැන කතා කරන්න එපා. මොකක්ද ඔබ මාව මංගල්‍ය කරන ඉන්නකන් ජීවත් වීම ගැන කතා කරනකොට ඕකත් යටට. නමුත් අනිවාර්ය දේ නම් ජරාවට යනවා මරණයටපත් වෙනවා ලෙඩ වෙනවා එදාට වෙච්ච දවසට හරියට පශ්චාත්තාප කිසි කෙනෙක් හිතන්නේ මේක උනේ ඉපදිච්ච නිසා කියලා. ජරා ව්‍යාධි මරණයට හේතුව ජාතිය කියන එක කවදාවත් හිතන්න පුළුවන් ශක්තියක් නෑ පුතර්ජනය. ඒ මොන හේතුව පුතර්ජනය හැමදාම කල්පනා කරන ඵලය ගැන තමයි. හේතු බලන්න තරම් විසීමක් නෑ. ගැඹුරක් නෑ. බලන්නේ ওই මතු පිට පිට තමයි. ඒ නිසා ඔය පටිසම්භිදා හතර ගැන කතා කරන කෙනා අත්තන ආර්ථේ ඥාන, ධම්මේ ඥාන, නිරුක්ති ඥාන, පටිසම්භිදා ඥාන කියලා. අර්ථේ ඥාන කියන්නේ අර්ථ ශාස්ත්‍රය. මේ ලෝකේ තේරෙන්න තියෙන ආර්ථික, දේශපාලන, සමාජික කාරණා. ඕකට තමයි මුළු ලෝක විශ්ේ සම්පූර්ණයෙන්ම කොට වෙලා තියෙන්නේ. මොක කවදාකවත් ඒ අර්ථ ඥාන වලින් එකන ඒකට හේතු වෙච්ච ධර්මතාවය ඒකට හේතු වෙච්ච හේතුව කවදාකවත් දකින්න අර්ථය බලන තාක් අපේ ධර්මය දැක ගන්නෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් පුංචි කාමරයක අඳුර නැති කරන්න අපි ඉතිවන්නවා පත්තු. පත්තු කරපුවම කාමරය එළිය වෙනවානේ. ඒක නොදකින්න කෙනෙකුත් නෑ. මොක කවුද දකින්නේ? ඉතිවන්නවා පත්තු කරපු ගමන් මේක හේවණල්ලක් ඇති කරලා ඉතිවන්නම තියෙන හේවණල්ලක් උඩ තියෙන්නේ. කාටවත් පෙන්නේ. ඕනේ පහනක් අත්තු කරන්න පහන ඉස්සල්ලාම කරන්නේ තමන්ගේ පතුලට අන්ධකාරයක් පතුරවගන්න එක. නමුත් අපි කවදාකවත් පහනක ඒ දේ දකින්න අපි දකින්නේ පහන් කියන්නේ ආලෝකය කරන එක. ඉතින් අපි පහනේ ආලෝකය දකිනවා. ආලෝකය දකින්න තාක් කවදාකවත් පහන ඉතින් අන්ධකාරය කියලා අපිට තේරෙන්නේ අපි හරිය කැමති ඇස් ලැබෙනවට. ඒ මොකද අපි ලෝකේ දකින්න. ඔය කවදාකවත් දැක ගන්න හම් වෙන්නේ මේ ඇස් දෙකද මේ ඇස් දෙක. මේ ඇස් දෙකෙන් පිට බලන තාකල් ඇස් දෙකට ඇස් දෙක පේන්නේ නැහැ. මේ විදිහට අපි ලබන සෑම ලාභකම මුල නැසන ගතියක් තියෙනවා. හේතු වසාලන ගතියක් තියෙනවා. අන්න හේතු වසාලන ගතිය නිසා අපි ජරා ව්‍යාධි මරණ නැති කරන්න ලෝක ශාස්ත්‍ර ලෝක විශ්ත්‍යා ලෝක ලෝකායත ධර්ම මෙරීගෙන ඉගෙන ගත්තා. මේකට හේතුව જાතිය, જાතිය නැති කරන්න ඕන කිව්වොත් ඒක ඔක්කොම විරුද්ධව සටහන් නමුත් ඒ විපස්සී සර්වචන් වහන්සේ බුදුන් ඉස්සල්ලා උන්වහන්සේට වැටහිලා කියනවා මේ ජරා ව්‍යාධි මරණ තුනට හේතු જાතිය. ඒ තුන්වෙනි කල්පනා කරන જાතියට හේතුව, જાතියක් ඇතිවෙන හේතුව, જાතියක් ඇතිවෙන හේතුව භවය. අපි මේ දිගට පැවැත්ම කැමැත්ත අපි අඩුවානේ මගේ જાතිය නැත්නම් අපි සිංහල જાතියලා කැමතිනේ. සිංහල බෞද්ධයයි කියන විචාල සමිති පිටවන වැඩ කරනවා. එහෙම නැත්නම් කැනඩාවේ ඉන්න බෞද්ධයෝ කියලා වෙනම සමිති පිටවලා. මොන්නම ක්‍රමෙන් හරි මුක්ක ගහන්න පැවැත්සට තරහින් දෙපා වඩුවට මේ නිදර්ශන මම කියන්නේ. මේ පැවැත්මට තියෙන මිනිහ කොහෙන් නැවැත්මක් කරන්නේ? නැවැත්ම කරන එකට අපි තත්ත්වවාදී කියලා බලන්නේ. නමුත් දරිපසිල වචනාගේ තියෙන සෑම අත් ජීවිතයක් විතර පවතින්නේ. ඒකේ පැවැත්ම ආසාවට අපි කොහොමඩක්වත් මුක්කු ගහලා තියෙනවා. එහෙමනම් මේ භවයේ පැවැත්ම කැමති වෙච්ච එකට කවදාකවත් ආත්මයක් ජීවිතයක් නැතු යන්නේ. ඒකේ භවයට හේතුව දැඩි බලා ගැනීම උපාදාන. උපාදානට හේතුව පොඩි බලා ගැනීම තණ්හා. තණ්හාවට හේතුව වින්දනය. වින්දනයේ හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතු වෙන සලආයතන. ආයතන හය. ඒ ආයතන හය ඇති කරන්නේ නාම රූප නිසා. මේ නාම රූප ඇති කෙරුවේ විඥාණයමයි. විඥාණය කරලාද නවාකරපා කියලා. ඉතින් මෙතෙන් යනකම් මුන්නාචට යන්න තරම් විශාල ඥාන ශක්තියක් බෝධිසත්ව කාලෙදී ඊට පස්සේ කල්පනා කරලා මේ නාම රූපේ සංඥානේ පහළ වීම විඥානයේ සා නාම රූප පහළ වීම කියන කෙනෙක් එහාට තර්ක ඥානෙ එහා පැත්තට යන්න බැරි වෙනවා. ඉතින් ගියාම රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ ලාපයින් වටේට ඇවිල්ලා. කොහොමද මේ නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූපයක් හැදෙන්නේ? වෙන විදිහකට කියනවා නම් මේ නාම රූපේ කියන එක හිතින් හිතාගත්ත දෙයක් කියන එක හිතාගන්න බැරි වෙනවා. මේක ලැබීමක් කියන එක හිතාගන්න බැරි නිසා මෙතන පටලවිලා. පටලවිලා හිතාගෙන නම් මෙතන තමයි භාවනා කටයුත්තේ භාවනා කරලා තියෙන කොහොමද මේ මම විශ්ින් මවන හීනය මාව යටපත් කරන්නේ මම හීනයට වාල් වෙන්න කොහොමද අර තමන් විශ්ින් පණන්නේ ව්‍යාග්‍රය කරලා තමන්ම කන්න කොහොමද අනාහික තේරුමත් එක්ක බුදු වීම සිද්ධ වෙලා නිසා ගෞතම දරුවචනදී ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම්ම කෙනෙකුට මේ නාම රූප නිසා විඥානය පහළ වෙනවා විඥාන නිසා නාම රූපය පහළ වුණා වෙන එක දැනගත්තොත් ඒ බුද්ධිල කවදාකවත් හිතපු මනුස්සයා නෙවෙයි අලුත් කෙනෙක් බවට පත් වෙනවා. පරිණාමයකටපත් නොවි. එහෙම නැත්නම් කියනවා නම් ඒ බුද්ධිලයා අවබෝධය ලබන බුද්ධිලටපත් නොවි මේක සාක්ෂාත් කරන්නක් වෙන්නේ. ඒ තරමටම පුදුමාකාර අච්චුතාවත්තම් කියන විදිහට ආපසු කොලාපනින එකින් එක ප්‍රත්‍ය වෙන තත්ත්වයක් තමයි වෙන්නේ තේමේ නාම රූපයක් විඥානයක් අතර. ඒ කියන්නේ උත්සාහ කරන්නේ එක එක පැති වලින් මේක තේරුම් ගන්න හදනවා මිස අපේ තියෙන ඥාන ශක්තියට ඔබ 100ක් අවබෝධ කරගන්න අමාරුයි. අන්න ඒ විදිහට නාම රූප නිසා විඥානයේ පහළ විඥාන නිසා නාම රූපය නාම රූප නිසා විඥානය පහළ වීම. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ නලකලාපී සූත්‍රයත් මේ මාතෘකා කරපිටේ පෙන්නන්නේ බඩකොටු මිටි දෙකක් එකිනෙකට හේතු කළ තිබ්බා වගේ. එක කොටුවක් හදින් කොටු මිටියක් හදිනකොට අනිත් එක වැටෙනවා. ඒක හදිනකොට මේක වැටෙනවා. එකිනෙකට අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයෙන් අන් එකනට එකනට හේතු වීමෙන් තමයි මේ දෙක නැගිටලා තියෙන්නේ. මේ නිසා නිතරම අපි අලුතින් සිහිනමාව නැත්නම් අපිට විඥානයක් පවතින විදියක් නැහැ. එනිසා අපි හැමදාම නැගිටපු ගමන් ඒ දවසට සලස්මක් හදනවා. ඊට පස්සේ සලස්ම ක්‍රියාත්මක කරන මුළු දවසම වහන්සියව හැමදාම දාගන්නවට පච වෙනවා. හැබැයි ඒක කොච්චර පචුණත් හිත උදේ ආයෙ සලස්මක් හදනවා. ඕක තමයි ඉතින් ජීවිතය ගැන ඕක නැති මනුස්සයට අපි කියනවා මොලේ නැතිච්ච මනුස්සයා. එයාලා මේ හීනමානක් කියන කෙනා නැත්නම් අභිවෘද්ධියක් නැති කෙනා කියලා කොම්කරනවා. ඉතින් මේ කවදා හෝ දැකගත්තොත් දැනගත්තොත් මම ජීවත් වෙන්නේ මේ මම හදන හීනේ ඇත්ත කරගන්න විතරයි. වෙන මොකටද මේ ජීවිතය කියන්නේ? ඇත්ත වුණත් ඒක හීනයක් විතරයි. මේක දිහා බලන්නේ අනුකට අපි මේ ඇයි මේ ලෝකෙට ආවේ? මොකක්ද මේකේ මේ අවධානය? අපි මොකක්ද ඇත්තම ළඟා කරගත යුත්තේ? මේක මා විශාල ප්‍රශ්නයක් වගේ. මේ සම්වත්තනාංශය මතක් කරන්නේ මෙන්න මේ යාන්ත්‍රණය දැක ගැනීම තමයි මනුස්සයෙකුට වෙලා ඇති අන්තිම ශ්‍රේෂ්ඨම වැඩ. තමයි හැමදාම ජීවත් වෙන්නේ මම ළඟ හීනයක් ඔප්පු කරලා පෙන්නනවා. ඒ මම කියන අනිත් එක්කනම මම වෙනට විනාශ. ඉතින් මේක ඔප්පු කරගන්න හදන තාක්කල් ඒ හීන සාක්ෂාත් කරගන්න අධ්‍යාපනය තරුණකම අනිකු සෑම දේවල්ම උපයනවා. කොච්චර උපයවුවත් මේක හීනයක් බව තේරුම් ගන්න දවස වෙනකොට තව දුරටත් හීනම වන්නේ නැහැ. ඒක සර්වඥාන්සේ මතක් කරන්නේ මේ පොඩි ළමයි වැල්ලේ සෙල්ලම් ගෙවල් හදනවා. කුමර කුමරියෝ වැල්ලේ සෙල්ලම් ගෙවල් හදනවා. ඒ සෙල්ලම් ගෙවල් හදන වෙලාවේදී යාන්තම් කෝටු අටවලා හම්බ කරලා අලකොල වහලා ඒක තමයි ඉතින් ශ්‍රීලංකාවේ හදාගෙන ඔය අම්මා මම තාත්තා මෙයා පුතා කියන ශ්‍රීලංකාවේ. ඉතින් ශ්‍රීලංකාවේ වෙලාවෙදී බැරි වෙලා හරි අම්මා තාත්තා එක්ක යන ගමන් පය හැප්පිලා හරි ශ්‍රීලංකාවේ කැඩුනොත් මුන්න තරම් අන්තු කරනවා. කාර්යෙදම ගියක් කඩනවා වගේ රඟ කරනවා. ඒකේ පුද්දරුවන් යටි මොකද යාට ඒක ශ්‍රීලංකාවේ. නමුත් සර්වචන දෙකක් මතක් කරනවා. ඒකට ශ්‍රීලංකාවේ ඇති වුණා. කමල් දුවත් බත් කන්න වරෙන් තේ බොන්න වරෙන් දෙන්න යුරෝපේ යනකොට ඒගොල්ලෝ මේ කඩලා එතකොට තමයි අන්න ඒ වගේ තමයි අපි මේ භවල තියෙන සෑම හේයක්ම අපි මේ හදලා තියෙන සෑම ගේයක්ම අපි බලන්නේ කවුරු හරි කැඩුවොත් අපි මානවයිකවාදකම් පිළිබඳ නඩුදා මරනකොට මොනවද කියන්නේ මොකක්වත් නෙවෙයි එයා කියනවා මේ ලෝකේ දන් දෙන මිනිස්සු අහරින්ම තණ්හා જાතියක් කියලා. මොකද හේතුව ගෙනියන්නයි කල්පනා කිසිම දානයක් දෙන්නේ නැතුව මසුරුකම් කරන මිනිහ විතර දානකතිය මුළු ලෝකෙම නැහැ. මේක මිනිහා හොඳටම දන්නවා මාර්ගදී සේරම නොදන්න කෙනෙක්ටපත් වෙනවා කියලා ඒ තීදි එකතු කරගෙන නම් මොන තරම් දානකතියක්වත් තියෙනවා. සංස්කෘතික ශෝකයක සඳහන් කරලා තියෙනවා. ඒවකත් මේ කරන නාඩගම අපිට තේරෙන දවසක් එනවා නම් අපි මොන තරම් අපි ගැන හිනා වෙන්නේ. අපි පොඩි ළමයෙක් තමන් හදපු දෙල්ලන්ගේ කඩුවයි කියලා. අම්මලා තාත්තලා වැරදිලා කරන ඒ දරුවන්ට පේන්නේ සම්පූර්ණ හතුරුකමක් කියලා වගේ විනාශයක් කියලා වගේ ඔළුව ඇට බඳගෙන ආදරේ. ඒ වගේ තමයි අපිත් මේ මේ හීනේ මේ මවාගත්තදී අනුවර කුමල් කුමාරිකාවන් බැල්ලේ හදපු ශ්‍රී ලංකාවේ වලට රණ්ඩු කරනවා වගේ කරන රණ්ඩුවක් තියෙනවා. ඉතින් මේක මේ බව දැනගත්තොත් අපිට ඒකට පුරුදු තාලෙම ජීවත් වෙන්න පුළුවන්. කොච්චරම රණ්ඩු වෙන්නේද? මොකද අපි රණ්ඩු වුණත් නැත්නම් ඇඬුවත් නැත්නම් කාරණා වෙනවා. අපි ඒගොල්ලෝ නතර වෙන්නේ වෙන්නේ මොකද්ද? තවත් පශ්චාත්තාප වෙන එක විතරයි. ඒක නිසා මේ මායාකාරී ස්වરૂපය විඥානයේ විදිහ නැති කරන නාම රූපේ පැවති ජීවත් වෙන්නේ. මේ නිසා එකක් 100 100ක් පැහැ. ඒ මොකද්ද? විඥානයේ විසින් හදන නාම රූපේ කවදාකවත් විඥානේ පිළිබිඹු වෙන්න බෑ. ඒනම් කොච්චර මේ ලෝක හොයන්න බැලුවත් හිත අහුවෙන්න කියන්නේ මොකද මේ ලෝකේ කියන්නේ හිතින් හදපු එකක්. ඒක හරියට මේ අපි ඇස් දෙක බලන් හදනවා වගේ මුළු හැම පැත්තම කොච්චර බලවත් ඇස් දෙක පැත්තට පේන්නේ. ඉතකතාවකට තර්කකින් හදන්න බෑ. අපිට තේරුම් ගන්න වෙනවා මේ මවක මැවීම තමයි හිත කියන්නේ. හිතෙන් තමයි මේක මවලා තියෙන මැවීම පිළිබඳව 100ට 100ක් හොඳට අවබෝධ කරගෙන යනකොට වැටෙන්නේ හිත තමයි. ඉතින් තමයි විඥාන නිසා නාම රූපස නාම රූපස විඥාන කියන පුරුක අල්ලනවා කියන එක තාමත් දුෂ්කරයි. ඒක හරියට ලෝකේ තියෙන හොඳම කඩුවේ ඒ කඩුවේ මුනත කපන්න හදනවා. ලෝකේ තියෙන තදම දියමන්තියෙන් ඒ දියමන්තිය කපන්න හදනවා. කතාක කපන්න. ඒකයි එදා මේ පස්සේ සර්වඥාතර වැටුනේ මෙතන හොරා අල්ලන්න බෑ. ඒ කියන්නේ හොරාගේ අම්මයි පේනහන වැඩක් මෙතන වෙන්නේ. යාම මාවු චුදුනේ ලෝකේ තමයි අපි විඥානේ හොයන්නේ. ඉතින් ඒක නිසා මේ පුරුකවලදී සංසාරේ කඩන්න බෑ. හැබැයි හැම පුරුකම අවබෝධ කිරීමට යාන්ත්‍රණය අවබෝධ කර ගැනීමට වටිනා ඉඩපාසුවක් ලබා දෙනවා. ඒ නිසා මේ නාම රූප විඥාන නිසා නාම රූපම අපි කලින් අර අමතක කරන්න උත්සාහ කරනවා. මේ ජීවිතේ මැරලා ගිහලා ඒ ජීවිතයේ ප්‍රතිසන්දිය ලබන තරම ගත්තොත් මව කුසේ දරුවගේ පිහිටීම විඥානේ පදියම් වීම නිසා, කල්පතියම් වීම නිසා, තපත් වීම නිසා සිදුවෙන දෙයක්. නිසා විඥානේ නිසා එතන නාම රූපෙට පණ. ඒ නාම රූපය විතරයි විඥානයක් පාර ගන්න පුළුවන් ඒ නිසා නාම රූපේ නිසයි විඥානයට තනක් හමුනේ පණක් ආවේ කියලා නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපම් කියන කමට එතන ගන්න. එහෙම ගත්තොත් නම් ඒ කලල රූපේ තමයි සලායතන බවට ඇහ කන දිවනාසය කය මන කියන දෙකට මවක බෙලි වැඩි. එතකොට එතන ඉන්න මොන ඍජු නිදර්ශනයක් හම්බ වෙනවා. මේ නාම රූප වලින් නැත්නම් මූලික පටන් ගන්න කලලෝකයෙන් තමයි ඇහ කන දිව නාසය කය මන කියන සලආයතන හැදෙන්නේ කියලා. හැදෙන ගමන් ඊට පස්සේ ඇහට රූප කනට ශබ්දාසය වශයෙන් ඒ ඒ ඒ ආයතන තම තමන්ගේ වැඩ පටන් ගන්නවා. එතකන් නාම රූප විඥාන බවට පත් වෙනකන් ඒ ద్వාර ආරම්භන තදුරුවන්න කියන අරමුණු ద్వාර අතර ගැටුමක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ ඇති වුණාට පස්සේ තමයි අපි මේ ලෝකේ වැඩ පටන් ගන්න. අපි දන්නේ මම මේක ඇති වෙන්නේ මම හිතන්නේ මම පිළිමියේ මම අසවලා මගේ නම මේක අනම්මන කියනකොට වෙන ඒ සලායතන මට්ටමට පත් වෙලා ඉවරයි. ඒ නිසා අපිට නාම රූපේ කියන ඒ කියන කලල රූපේ අත්දකින්න ලැබෙන්නේ. එතකොට වැඩි කමයි. නමුත් මේ සලායතන ඇති වුණාට පස්සේ සලායතන පස්සේ පස්සෝ ඒකේ ස්පර්ශ කරන හැටි දැක ගන්න නම් පුළුවන් යම් ප්‍රමාණයකට අපි වැඩි වියවත් වෙලා සති සම්පජන්ණය කියන එක ඉගෙනගෙන කරගෙන කරගෙන යනවා. මේකේ ආභව ගමනක් කියලා දෙන්න පුළුවන් විපස්සනාවට. දැන් අපි කියන්නේ තණ්හා රූප නිසා සලආයතන පාල වෙලා සලආයතන නිසා ස්පර්ශ පාලයි. ඕකේ ආභව ගමනක් සිද්ධ වෙනවා විපස්සනාවට. ඒකනම් මේ නුගව දෙන දැන් අත්දකලා තියෙනවා. අපි මේ අත්දකලා කියලා හිතන දෙයට මේ මූල ධර්ම පොඩක් දාලා බලමු අපිට ඒකෙන් යම් ප්‍රමාණයක් මේ සති සමාධිය දිනු කරගන්න විපස්සනා කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා. අපි කියනවා ආනාපාන ධ්‍යාන බලන්න කියලා. ඒකත් අපි බලන්නේ කාය ආයතනේ. කය කියන ආයතනය. කන කය කියන ආයතනයේ ස්වરૂපේ තමයි ස්පර්ශයට සංවේදීකම්. මේ කාය ආයතනයේ රූප ධර්ම වැටමට නැත්නම් මේ වර්ණ රූප වැටුණාට කය ඇතුලේ කුචි කැවෙන්නේ නැහැ. පහසක් ලබන්නේ නැහැ. ශබ්දයක් වදුනට කවදාකවත් ඒකෙන් සංඥාවක් ගන්නෙ නැහැ. ගඳක් වදුනට ගන්නෙ නැහැ. රසක් වදුනට ගන්නෙ නැහැ. පහසට පමණයි. එතකොට මේ කාය ආයතනයේට වායෝ පොට්ටංග ධාතුවේ එහෙම තමයි වායු ධාතුවේ තියෙන හැපෙන ගතිය කිචිකන් වල පස්සේ තමයි මේ හැපෙන තැන නාසිකාග්‍රේ හෝ පිම්බීම හැකිලිම හෝ අපට වැටේ. ඒ අනුව අපිට ඒකේ ඇති වෙන ඒ නිසා හැපීම නිසා ඇති වෙන උණුසුම සිසිලද කම්පන චංචල වැටෙන්න පටන් ගන්නවා. ඒකෝට කාය ආයතනේ නැත්තම් කාය ద్వාරය අපි කායानुපස්සනාවට භාවනා මනස කාර්යයට නංවනවා. නංවගෙන නංවගෙන ඉන්නකොට අපි වක්කොල්ලා ගහකට මත කරගන්න විදිහටනේ ආනාපානයේ සිං වේගන කය නදනීගෙන යන වෙලාවට ගත්තාම වෙන්නේ සලායතන මට්ටමේ තිබුණ හිත නාම රූප මට්ටමට බහිනවා. කලලේදී සිද්ධ වෙන්නේ නාම රූප කියන එක සලායතන බවට පත් වෙන එක. එන්නේ ගමන ආපහු යනවා වාගේ හොඳට භාවනා කරන එකට තේරෙන පටන් ගන්නවා. මේ හැපෙමින් තිබුණු තන අනුව පැවතිච්ච ආනාපාන හොඳට බලන්න. සංසිද්ධියකට සංසිද්ධියකට යනකොට මේ කය තියෙනවද නැද්ද? ආස්වාද ප්‍රසවාස වෙනකොට හඳුනන්න පුළුවන්ද? අර කලින් හැපිච්ච තැනමද හිත තියෙන මොනවත් නැතුව නිකන් Taman ඉන්න බව බලන්න. හුස්ම නැති වෙලා නැහැ නමුත් හුස්ම තේරෙන්නේ නැහැ. හුදු නාම රූප දෙකට විතරක් කොටුයි. ඒකට අපි කියනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥානය දැන් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වුණා කියන්නේ. ඒ කියන්නේ විඥානෙ gedara ආවා. ආනේ එතෙන්ට එනකොට ඒ ලබන අත්දැකීම කයින් එන එකක්ද නහයින් එන එකක්ද දිවෙන් එන එකක්ද කනින් එන එකක්ද ඇහෙන් එන එකක්ද කියලා හොයාගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ අර සලායතට වශයෙන් කියවතු විහිතුරුකම පැතිරිච්ච ගතිය නැතුව ණය උඹහට දින්ගත්තා වගේ ඉබ්බෙක් Tamange අඳුබඳුව කට්ට ඇතුලට ගත්තා වගේ අර පැතිරලා තිබුණු සලායතන මට්ටමේ තිබුණු විඥානය යාන්තම් හුදු පැවැත්ම කියන තැනට නාම රූප මට්ටමටපත් වෙනවා. ආ මේකෙන්පත් වෙනකොට අපිට හිතපු කාලය පිළිබඳ හැඟීම නැතුව අපේ ශරීරයේ දේශයේ ඉන්න තැන ඉඳගෙනද හිටගෙනද මේ මොන නගරේද මොන රටේද කියන එක මතක නැහැ. වෙන විදිහට කියනවා නම් ප්‍රඥප්තිය හැදෙනවා. හිත පරමාර්ථ ධර්ම දිහාටපත් මේ පරමාර්ථ ධර්මයටපත් වෙනකොට සලායතන මට්ටමේ හිතක් නෑ අපිට. ඉන්දියන් හා බැඳිච්ච විඥානයක් නම විඥානයක් තියෙනවා. ඒ විඥානය ලබ වෙනවා ඉන්දියන් හා නොබැඳිච්ච විඥානය කියලා අනින්ද්‍රිය කොටපත් විඥානය කියලා. එතකොට තමයි යන්න අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ධර්මතාවය නාම රූප කියන බොහෝම ගොරෝසු මට්ටමේ නාම කියන විස්තර වශයෙන් ගැටෙන්නේ නැහැ. රූප කියනවා විතර වශයෙන් වැටෙන්නේ නැත්නම් පඨවි ආපෝ තේජෝ වශයෙන් සියල්ලම කලවම් වෙච්ච දෙකේම සංකලනයක් විදිහට පැවැත්ම එහෙම නැත්නම් සම්පූර්ණ සලායතන පිටු කරගත්තා වගේ දිගට යනකොට තේරෙන පටන් ගන්නවා ඉතින් එතෙන්ද යනකොට අන ප්‍රඥප්ති ප්‍රදේශයේ හැලී නිසා පරමාර්ථ ධ්‍යාවට හිත යෑම නිසා හිතේ විෂිතුරුකම සිද්ධි බහුල භාවය ඉබේම අඩු වෙලා එකාකාරී ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් අර ආත්ම සංඥාවෙන් හැදිච්ච නිත්‍ය සංඥාවෙන් හැදිච්ච අපේ විඥානය අර අනින්ද ඉන්ද්‍රිය ප්‍රතිපද කරනදල මෙතෙන් එනකොට විශාල පෙරේතක්. මේක උපමාවට කියනවා අපි පොළවේ සමබරව පවත්තුමින් සනවේකදී ආශයන්තරාව යනකොට ඉතින් අපි කොහොම පරිතද කරගෙන ලෑස්ති වෙනවා දැන් මේක වේගෙ කැවෙන්න කැවෙන්න අපිට නිකන් හිතේ තිගැස්මක් බයක් ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. එහෙම ගිහිල්ලා යම්ම වෙලාවක අධික්‍රම වේගයට ඇවිල්ලා ආහාරතරයේ තටවල හැදේ වෙනස් කරලා එයා ගෝ වෙනවත් එක්කම සාලවන්න කියන්නේ. ඒක නොයනවා කියලා කිසි කෙනෙක් ඒ වෙලාවේ තමයි මේ ගංගුවන් ගමනේ අනුතුරුදායකම ස්ථාන තත්ත්වය. ඒ නිසා ඒ ගුවන් නියම අපට අවශ්‍ය දෙනවා. පිටතට කරගන්න කොහොමවත් ගන්න බා. අදුගානේ කැබින් ක්‍රූ එක හරි තම තමන්ගේ ස්ථානගත වෙනවා. මුළු යානෙටම සමබර භාවය අවශ්‍යයි. ඒ වෙලාවේදී මේක විෂම බර වෙලා පාරෙන් පිටට යන්නත් නතර කරන්න බෑ. නතර කෙරුවත් රණ වේක ඉවරයි. කොහේ ඇයිද කියලා කියන්න බෑ. අන්න ඒ වගේ තමයි අපේ සතිය යම් ප්‍රමාණයකට කසකවිලා. අපේ සමාධිය යම් ප්‍රමාණයකට කසකවිලා. ඒක මෙතෙක් කල් කරපු ආයතන මට්ටම ඔක්කොම වහලා. ඇයි රූප බලන්නේ, කනින් ශබ්ද අහන්නේ, ගන්ධ රස නැහැ. ආනාපානෙ හැපෙන තැනක් නැහැ. අර මැදට එනකොට අර පොළොවේ දිගේ ගත්ත සමබර භාවයේ වායතලයට තරලයක ගණ්ඩ හදනකොට ඇති වෙන පෙරලියගේ පෙරලියක් තමයි සම්මුති ලෝකේ තිබුණ හිත දැන් පරමාර්ථ ලෝකෙට ගොඩ වෙලා. එනකොට පුදුමාකාර වෙහසක් ඇති වෙනවා. ඒක මානසික වාදයේම කායිකයි. මෙන්න මෙතන එහා පැත්තට යෑම තමයි අපි මේ කාම ලෝකේ ඉක්මනවා කියන්නේ. කාම ලෝකේ ඉක්මන රූප ලෝකේ යන්න හදනවා කියලා කියන්නේ ඔය සලායතන මට්ටමේ මේ හිත නාම රූප මට්ටමට බස්සන්න වෙනවා. ඒ බස්සනකොට කාලය පිළිබඳව අපේ තිබුණ මතක චක්‍රය සම්පූර්ණයම කඩලා යනවා. දතිරෝධය ඉතින් කඩලා. ඒ වගේම දේශයේ පිළිබඳව උතුරු දකුණ වම දකුණ වම දකුණ මොකක්වත් මතක නැතුලා කරකොල තේරේ වගේ දෙයක් වෙනවා. ඕකට තමයි ගොඩනෙක් බය. නිවන් දකින්න කට්ටිය කැමති. මේ කැලේ ටික කැටි හරිය මේ විශ්වය කියලා තමයි බයද. ඉතිම වෙලාවට අත් දෙක අරිනවා නාන ඉතිවිසෝගාතාවක් කියන ඇත්තෝ ඉන්නවා. ඒ තරම් බය වෙනවා මෙතන. හැබැයි එන්නේ නම් කයත් පුදන්නම් ජීවිතෙත් පුදන්නම් කියලා තමයි. අර විද්‍යාවකට ඒ දවස්වල තිබුණා මේ නරල හොල්මන් කියලා විහිළුපත් විහිළු පිටවයි කියලා දෙන එක දාසක මේ කාටුන් එක දෙන්නේ ආතුර දෙන්නේ කඩු සටන් කරනවා. දෙනට දෙන හතුරේ මරන්න හදා. එක්කෙනෙක් කියන වාසිගස් මා මේ සඩනින් මේ යන බව දනි. එහෙත් මට තුවාල මොකද? ඕක තමයි ති යෝගාවදර ඔතෙන්දී කියන සාකම මොකද මරුණක් කවන්නේ මිනිහ ලස්සන තියෙන්නේ. ඒ නිසා අපි හලායතන මට්ටම ආපස්සට ඇවිලා ඒ වගේ තියෙන රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නේ, ගන්ධ රස නැතුව ආනාපානයක් නැදේ. හිතත් අර ඉබ්බා කට්ටට ක්‍රියාවේ කොටු වේගෙන එනකොට අනාබි උදේ බැරිව හැදිච්ච වැඩිමාන්නේ මවකුසු තුලට යනවා වගේ වැඩ පිළිවෙලක් තමයි වෙන්නේ. එතෙන් අපි ඉන්න බව දන්නවා. ඇස්තරලා නිදිගින නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. නමුත් අර පුරුදු සංඥා මොකුත් නැතුව. රූප බලලා අපිට දිගපල්ල මනගන්න ශක්තිය නැතුව. විනාඩියක් කියලා දෙකක් කියලා තුනක් කියලා කියලා දැනගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ආහනෝ කැපකිරීම කරන්නේ නැතුව කවදාකවත් ඔය සංසාර චක්‍රේ නැත්නම් මේ පරිත්‍යාගපාදේ අතරමැද තියෙන මේ සම්බන්ධතා දුර්වල කරන්න අමාරුයි. ඒ නිසා මේ සලා නාම රූපච්ඡ සලායතන කියන එක නම් අපිට විතර කරන්න දෙන්නේ කලල රූපයක් වැඩිලා ඇහැ කන දිවනාශය සහිත බින්දෙක් වඩපත් වෙනවා. නාම රූප හලාගෙන කොච්ච නාම රූපම් කියන තරම කියන්නේ තියෙන්නේ හොඳට භාවනා කරන කෙනෙක් ආස්වාද ප්‍රසවාසයේ ගොරෝසු ඕලාරික තැන ඉඳලා සියුම් තැන දැවිලා සියුම් තැනේ අතිසියුම් තැනට යනකොට ඒ පුද්ගලයාට දැනෙන දැනිල්ල හොඳට රූප ශබ්ද ගන්ධ රස කියන ලෝකේ සම්පූර්ණ මමතක වෙලා ඒ සියල්ලගේම කලල අවස්ථාවකටපත් වෙනවා එතකොට විඥානය කලල අවස්ථාවකටපත් වෙනවා ඒ විඥානය ඒකාකාරීව පවතිනා වගේ පෙනුනට ඒකත් එතන එතන හැදගැහෙන්නේ ඒකට අපි කියනවා අනිත්‍ය ප්‍රතිපද විඥාන. මේක නිවන් දකින්න ඉස්සලා කරන පළවෙනි මේ පරීක්ෂය ප්‍රගති පරීක්ෂය. මේක බැරි මෙතෙන්දි බය නැහැ. මෙතෙන්දි නිත්‍ය සංඥාව ඇති කරනවා නම්, සුඛ සංඥාව ඇති කරනවා නම්, ආත්ම සංඥාව ඇති කරනවා නම් කවදාකවත් එහා පැත්තට යන්නේ ඒ නිසා භාවනා කරන අය අවංකව භාවනා කරන්න කියන නෙමෙයි ප්‍රශ්නේ. සෑහෙන පිටසක් කඩ භාවනා කරනවා. සෑහෙන පිටසක් කොතෙන්ද ඇවිල්ලා තියෙනවා. නමුත් කිසිම කෙනෙකුට මේක කියා ගන්න තේරෙන්නේ නැහැ. මොකද ඔය ප්‍රඥප්ති ලෝක විතරයි වචන ව්‍යාකරණ භාෂා නිරුත්ති ඔය ආර කියන නොතේරෙන තැනට යනකොට නිරුත්ති පද භාෂා ව්‍යාකරණ ඔක්කොම මතකයි. එයින් එහාට ගිය කෙනෙකුට නම් භාවනා කරලා එහාට ගිය කෙනෙක් නම් මෙයා තටමන්නේ මොකටද කියලා හිතා ගන්න පුළුවන්. හිතන්නේ ඒ தත්ත්වයට නොගිය ගුරුවරයෙක් කවට ගියොත් මොකද වෙන්නේ කියලා. කොච්චර උත්සාහ කරන්නද ඒ ගුරුවරයාට තේරෙන්නේ නැහැ මොකක්ද කියන්නේ. පොතනම් ගන්නවා ඇති. කතාක සුමකට යනවා. ඒ විතරක් නෙවෙයි මේකදී මේ පරිසංශයේ ගුරුමේ උනාට මතක් කරන යෝගාවචර හතර පිරිසක් ඉන්නවා. එක කොල්ලක් මේ தත්ත්වේ අධ්‍යක්ෂකයා බණහල ධර්ම සාකච්ඡක හරියට වාර්තා කරනවා. ආරම්භයේදීම ආස්වාදයේ පිළිම හැකිලිමනේ කරන්නේ කර කිම්බෙලාදී බින්දනා කියලා මම කරා ඒකත් මට තබ වෙනවා දැන්. හැකිලෙලාටම හැකිලා කියලා තමයි කරා මට බුරුල් වෙනවා දැන්. තව ඉස්සරහට යනකොට යනකොට මට තද වෙටි කම්පන චංචල වේග තේරුණා. හැකිලිමේදී මට අර වගේ හැකිලෙන ගතිය නිදහස් වෙන ගතිය බුරුල් වෙන ගතිය තේරුණා. මෙහෙම දිගින් දිගට දිගින් දිගට යාගෙන යාගෙන යනකොට මට මේ පිම්බීම සහ හැකිලිම දෙක අතර වෙනස නොදැනෙන තත්ත්වයක් ආවා. ඒත් මම උදරයේ මේ ධ්‍යාන භාවනා කරගෙන යනකොට මේ වේග ධාරාව වැඩි වෙන්න පටන් ගත්තා. ඒත් මම ඒ තරමට ගැළපෙන විදිහට හිත කඩා ගන්න නැතුව බය නැතුව දිගට කරගෙන කරගෙන යනකොට මට පිම්බීම පිම්බීම කියලා මෙනෙහි කරගන්න බැරි තත්ත්වයක් ආවා. හැකීම හැකීම කියලා මෙනෙහි කරගන්න බැරි සත්‍යයක් ආව උදලේ කොහෙද තියෙන කියලා තේරුම් ගන්න බැරි සත්‍යයක් ආවා. ඒත් මම දිගට යනකොට පුදුමාකාර අර විස්තර කරගන්න බැරි සියල්ලගේම සංකල්පයක් වෙනපත් එක තමයි කියලා දිගින් දිගටම පාපොච්චාරණය කරනවා මේක මට කියන්තරම් තේරෙන්නේ නැහැ කියලා. නමුත් ගුරුවරයා හොඳට දන්නවා මේ තමයි මේ යන ගමන කියලා. ඒ අත්තන්ට ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳට භාවනා කරලා හොඳට විස්තර කරන්න පුළුවන් යෝගාවචරය. ඊට අමතරව තව જાතියක් වෙනවා භාවනාවේදී මේක හොඳට තේරුම් ගන්න. ඒක කවදාක කමට අසුද්ධ කරන මේක කියන්නේ. මම ඊයේ පතෝල කෑමට මට නිින්ද ගියේ නැහැ කැස්සක් ආව මහත්යක් කැස්සා. උදේ එනකොට වැස්සා. ඉතින් කමට අසුද්ධ කරන්න ඇවිල්ලා බල්ලන් නැගේ කතා කරලා ඉන්නවා මිසක් මොකද්ද කමට හන්නේ කොහොමද මෙනෙහි කිරුවේ මොනවද වැටුනේ කියලා කොච්චර ඇහුවා මොනවා හරි කියන්නේ ඇත්තටම වැරදි කාර්යයක් නෙවෙයි නම මේ නඩුවට අදාළව කතා කරනවා ඉතින් මේ හමතාන් සුද්ධ කරන ධර්ම සාකච්ඡා කරන බණ කියන්නේ විශේෂයෙන්ම අන්න ඒගොල්ලන්ට සැලසුම් කරලා මොකද එයාට අංක භාවනා කරනවා මේ නඩුව මොකද්ද කතා කරන්නේ මොකද්ද දන්නේ මොනවා හරි කියන බොහොම ගෞරවයි බොහොම ශ්‍රද්ධාවන්තයි අනියතන කියලා දෙන්නවා මේ කමනහන් දෙහිමින් බරපස්සේ මොන්න කිනියඟුර ආවත් මූලවත් මත්තන්නේ ඉන්න බලන්න භාවනා වමටා සුද්ධ කරනකොට මූලවත් මත්තන්නේ වාචි ගුරුවරට කියන්නේ ඊට පස්සේ ඕන දෙයක් ඉවර කරනවා ආන්න ඒක නා හදාගත්තොත් මේ කමතහන් සුද්ධ කිරීමෙන් නැත්නම් මෙන්න මේ தත්ත්වයේ ඉක්මවීම මුළු භාවනා ජීවිතේ 50කට වැඩි වටිනාකමක් තියෙනවා. තව සමහර අධ්‍යාපනයේ ඉන්නවා භාවනා කරන්නේ නැහැ පොත් බලලා මට නාම රූප පරිච්ඡේ ඥාන වැටුණා. මට පච්චේ පරිඥානේ ශෝකයකට වැටෙනවා කොහොමද සෝයන්නේ කියලා මුදබ්බේට යන්නේ කියලා. ඉතින් හොඳට දැනගන්න ඕනේ මේගොල්ලෝ මේ කරත් ඉස්සරහට දාලා තියෙන ආශ්‍රය පස්සේ කියලා. කදාකත් යනවා. ඉතින් අහන්න වෙනවා භාවනා කරනවා මොකද්ද භාවනා මොකක්ද අරගෙන නෑ නෑ මට හොඳට නාම රූප පරිචින්නා වැටෙනවා ඉතින් කොහොමද කියලා කදාකත් බේරන්න බෑ මොකද මේ ඇත්ත මේ මූල ධර්ම ඉස්සරහ කරගෙන ප්‍රත්‍යක්ෂයේ වෙන භාවනා නැතුව ඒ ගුරුවරු රවට්ටන්න පුළුවන් කියලා හිතනවා ඇත්තට වාසනාවට හුඟක් අදින ගුරුවරු රවටෙනවා ඒකනේ මොකද ගුරු උගන්වන්නේ toy ටික එකක් කියලා කටපාඩම් කරනවා මට මෙහෙම මෙහෙම කිව්වම හරි කියලා ඉතින් ඊට පස්සේ රාහතට තියෙනවා නමුත් අපරාධ දෙපැත්තම විශේෂම දහසෙන් කපලයි මේ ශාසනය කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි කරන්න පුළුවන් තරක් වෙන්නේ තව සමහරක් ඉන්නවා භාවනා කරන්නේ නැහැ භාවනා මධ්‍යස්ථානක ඉන්නේ නැහැ ඒගොල්ලන්ගෙන් කිසිම කර්මයක් නැහැ ඒගොල්ලන් වැඩ කරන පැත්තට අපිට අදාළ වෙන්නේ මේක භාවනා කරන නමුත් ගුරුවරයා මේක කියා ගන්න දන්නේ නැති නැත්නම් භාවනාවේ අපි යන්න හදන්නේ මොකටද? මොකක්ද මේක වෙන්නේ කියලා ගන්න කියත්තන්න නම් කොච්චර වේග හදනවද කමන්නේ කොච්චර බැලක් කමන්නේ ළඟ කියලා කියලා දුන්නොත් තේරුම් ගත දවසට එයා බුදුහාමුදුරුව කවුද? ධර්මය මොකද්ද? සංඥා මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ හේතුව මොකද්ද? අරමුණක බොහෝ වේලා හිත පැවැත්තු අනිවාර්යයෙන්ම අරමුණේ දැකිය යුතු පැතිකඩ සියල්ල දකිනකොට තමන්න කාලය සහ දේශය කියන අන්තකය එතකොට කලාවචනෙන් ගන්න තියෙන ඒ විචිතුරු විචිත්‍රතා එහෙම නැත්නම් සිත්පන්තනාගති සියල්ල දුරු වෙනවා. දුරු වෙලා ඒකාකාරීකමකට. ඒක හොඳ උපමාවක් මම කියන්නේ ඕගොල්ලෝට කැමති නැති වෙන්න පුළුවන්. නමුත් මම කියනකොට තමයි හිතවලු. අපි ඒක හොඳ ආහාර මේෂයක් තියෙනවා කිය ඇටෝම් මේෂයක් තමයි වේදට. ඒක තියෙන හොඳ සුවඳ තියෙනවා. ඒක තියෙන හොඳ විචිත්‍ර දේවල්. ඒකේ හොඳ රස දේවල් තියෙනවා. ඒ වගේම තෙල් කෑම, මිහිරි රස එක එක දේවල් තියෙනවා. ඉතින් කවුරු හොඳට බඩගිනි කියන කෙනෙක් ඒක හොඳට මේක වළඳනවා. එතන සියලුම වර්ණ රස, ගන්ධ රස ඔක්කොම තියෙන වළඳලා නිකන් හරි වමනයක් ගියයි කියලා හිතන කාව්‍යයක. ඉතින් මොකද වෙන්නේ? අපිට කියන්නේ කැමමේසේ තියෙන ඕන කෙනෙකුට කියකි එන්න කැමමේක ගන්න ආගන්තුක සත්කාරක සුදුසුයි. වමන කියනකොට පස්සේ අපිට පෙන්වන්නත් පුළුවන්. මොකක්ද මේ වමනේ තියෙන ස්වභාවය? අර සේම එකතු වෙලා අපලක් මතුවලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි වෙන්නේ සලායතන තැරලා නාම රූප මට්ටමට හිතේනකොට අර සේරම තියෙනවා කියන්නේ. නමුත් නම් බලවමනක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු හොඳට මෙච්චර වමන කෙරෙන්නේ නැහැ. ඒ බඩ බල්ල බැලුවයි කියලා. අපිරියාව කියන්නේ පුදුමාකාර අපිරියාවක් තියෙන බඩට. ඔය කනකන් තමයි ලෝකේ තියෙන මේකේ තියෙන කන් තමයි ඔක්කොම. ඉන්ජසබෝචන්ච මතක් කරලා තියෙනවා ආහාර ගන්නකොට නිතර ජීවත් කරන්න කියලා. මේක දෙන්න ඉස්සෙල්ලා අත තියන්න ඉස්සෙල්ලා රජ කෙනෙකුට වෙලා කන්ටි කියන තරමට වටින පූජාවක්. නමුත් අත ගෑවිච්ච ගමන් කෙලෙකට ගෑවිච්ච ගමන් හපපු ගමන් අජිකුච්චිනියෝ ජායති දුහා ජිකුච්ඡා ජාතකයක් වගේ පිටපස්සට පෙන්වන එක අශිෂ්ට දෙයක් වඩපත් වෙනවා. අන්න ඒ වගේ පරිවර්තනයක් සිද්ධ වෙනවා භාවනා විපස්සනාදී ඕනේ මාර්ගන. නිකට බලන ඉන්නකොට ඒකේ තියෙන අර විචිතුරු ගති, විචිත්‍ර ගති, ඒ කියන්නේ මනමතන ගති නැතුව ඒකමයි. හැබැයි කාදාක වමනයක් වගේ බලපත් වෙනවා. අන්න ඔතනදී අපි අතාරිනවා නම් කම්මැලි වෙනවා නම් එහෙම නැත්නම් ඒක නොකිය ඉන්නවා නම් කවදාකවත් එහා පැත්තට යන්න හම්බෙන්නේ ඉතින් මේ නිසා කිසිම කෙනෙකුට කර්මදාකව ගුරු උපදේශකින් තොරව මේක පිළිම පණින්න බෑ. කර්මදාකව කෙනෙකුට හිතෙන්නේ නැතිලු මේක මම බැලිය යුතුයි මේක මම විග්‍රහ කර යුතුයි මෙතන තමයි අනිත්‍ය දුක්ඛනාත්ම ගැටෙන තැන කියන එක. සංසාරේ පුතක් යනකොට කවම කවදාකවත් ස්වයං පුණාණයට අහු වෙන්නේ. නමුත් සරුවචනාංශේ රජපෞලක ඉපදිලා සීල සකලපත් ඉඳලා 탁විත රජ වෙන්න හදලා උන්වහන්සේ මේ ශක්විත රජ මේ සර්වඥ වහන්සේ නමකට කැප කළ යුතු කාරණා වශයෙන් මේ නිත්‍ය සුඛ සුභ වශයෙන් බාරගන්න මේ මහා ජනප්‍රව ප්‍රජාවට මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්වන්න හදන හදනකොට මොන්න තරම් ඥානයක් ඕනද කියලා මොන්න තරම් කරුණාවක් ඕනද කොච්චර ඥානෙ තිබුණත් උන්වහන්සේට කොච්චර කරුණාවක් තිබුණත් උන්වහන්සේට බුදු වෙච්ච ගමන් හිතනලු බලනවා කියලා. කොහොමද කියන්නේ කවුද පිළිගන්නේ? ඒ කවුරු පිළිගන්නේ රජුන්ට හිතක් කියලා කියනවා මේ බණ කියවල වැඩක් නැහැ. ඒ තරම්ම ලෝකයා කාමයේ හොයන්නේ, ඒ තරම්ම ලෝකයේ වර්ණය හොයන්නේ, ඒ තරම්ම ලෝකයා ගඳ හොයන්නේ, රස හොයන්නේ, පහස හොයන්නේ. ඒක තම්බෙලා නැතෝ තව අඬනවා. ඉතින් මේ සේරම එකතු කරලා කලාත්මක මට්ටමට යනකොට ලොකු සැනකෙල්ලක් තියෙනවා. නමුත් ඒ සලආයතන පටන් ගන්න විඥාන කරට ඒ සමාවිත නාම රූප මට්ටමට ආවම ඒක හුදු බලුවම්බනයක් පමණයි. හුදු සර්පකුණක් පමණයි. එහෙම නැත්නම් කකුල කොටල හතල දාපු මිනිහක් වගේ. ඉතින් දෙනකොට කවුද බලන්නේ? කවුද අතහැරලා යන්නේ නැත්තේ? ඉතින් සරුවචනන්ද කියන්නේ මාව සාක්ෂිය ගන්න මගේ ධර්මය අහන්න මගේ ශා วก දිහා බලන්න ඒ ගිය සෑම කෙනෙක්ම ওই කට්ටි මට්ටම පැන නිසා උනා සඳහන් කරනවා අප්පකාවාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. මේ ගංගා නංගගේ මොනසිට අග දක්වාම තියෙන වැලි කරාවල තියෙන වැලියට ගන්න අඩුයි මේ ශාසනයේ නිවන් දක්වපත්ිය වැඩි. නිසා බැරි දෙයක් මේ කතා කරන්නේ. මේ වෙන්නේ ආපසු යනදී. අර විචිත්‍ර රූප සත්‍ය ගන්ධ රස වශයෙන් ඇහැ කන දිව නාසය වශයෙන් විචිත්‍ර රස විඳින හිතපු දේ අර ඒකාග්‍ර වේගන එනකොට නාම රූප වලටපත් වෙනකොට විඥානයේ පුදුමාකාර අසත්‍යයකටපත් වෙනවා. ඒකෝට එයා පුළුවන් තරම් අපිට වෙන නෑ නෑ ඔය කියලා කියන්නේ අර ත්‍රිගුණ නාම සලආයතන මත. ඒ නිසා හිත කරලා බලන්න. කණින් රාජ්‍යයක් අහලා බලන්න. එහෙනම් කකුල අත ගාලා බලන්න. නානා ප්‍රදේවල් වලින් අපි අර ගියව ගමන තාමම ගමනක් යනකොට අනිත් පැත්තට. මෙතන මේ මන්දිරයට අපි ගිහලා බැරි විලාහි භාවනා කරන කෙනෙකුට කිව්වොත් පැහැදිලි කොට තමයි භාවනා කරන්න එපා කියලා ඉතිවැටෙනවා කියලා අපි දන්නවනේ මොකටද ගියේ අපි වගේ හිට බංකු කියලා ඒගොල්ලෝ පිස්සු ඩබල් කරනවා. ඉතින් අපේ ඥානගම් සංගේ පොත කියනකොට කියලා තියෙනවා මේ තාම අශීර්මේ තැන ඉඳගෙන කොහොම හරි මේ සලායතනේ බවට පත් වෙන්නේ මේ නාම රූපේ. නමුත් නාම රූපේ විසිතුරු නැහැ. ඒක තියෙන සියලු දේම කලනේ කලල අවස්ථාව. අන්න ඒකට අර විෂිතුරු තැන ඉඳලා නොවිෂිතුරු තැන දක්වා එනකම් බුදුන් ධර්ම සංඝ ආදාහන තමයි සීල ආදාහන යනකනා දකිනකොට භාවනා කළ පුරුදු ගුරුවරයෙකුට හෝ රාතනාචනමකට හෝ පතේ මුසයන් වාගේට බුදුහාමුදුරනේ පුදුම ගෞරවයක් පහළ නැමේ පුත්කලගෙන මේ ලෝකෙ කොහොම සැප රසකීදී වගේ මේ පුත්කලේ ඔක්කොම කියන ඒකේ නරක වෙන ගැතිය කුණු වෙන ගැතිය අනිත්‍ය ගැතිය අනාත්ම ගැතිය ඒ වුණාට එහෙම දකින කෙනෙකුට භාවනා ලෝකයට සාමාන්‍ය ලෝකයා කියන්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා. ඒකල යටි කියලා දෙනවා ඒ තරම් මහන්සි වෙන කෙනෙකුට ලෝකයාද කෙලපිරිච්ච පඩිකමකට තරම්වත් කලකන්නේ කියලා. හරි අසත්න තත්යකට වත් වෙන අද භාවනා කරන්න යන කෙනෙක්. මට හොඳට මතකයි මම අවුරුදු 10ක් විතර මගේ අවුරුදු 26ක් 30ක් අතර කාලේ මේ ටික කටයුතු කරන යන කාලේ ඒ මම යාළුවෝ කියලා හිතන නෑදෑයෝ කියලා හිතන කිට්ටුවන්තයෝ හිතන ඇත්තෝ මාගේ බැලුවේ තරපුණක් දිහා බලනවා. මේ මනසෙන් මොකද්ද මොලේ නරක කියලා කියන්නේ. ඒ පැහැදිලිවම කිව්වා සයිකියාට්‍රික් එකක් හම්බෙන්නේ. අනුකම්පාවෙන් මේ කිව්වේ තරහකට නරකකට නෙමෙයි. ඒකට දකින්නේ ඒකයි. මෙච්චර මේ තරුණ වයසේ මේවා තියෙද්දි මේ මනස මොකටද මේක මේ අනිත්‍ය දුක නාක බලන්නේ. මොකද යාට දන්නවා මේක බලන්න ගියාම බය හිතෙනවා යාට දන්නවා යාට පුරුදුලා තියෙන බය නිසා වතහැර ආය කාම ලෝකෙට යන්නේ උන් සරුවචන්දේ කවදාකවත් එහෙම දෙයක තතවන්නේ නැහැ උන්වහන්සේ කියන මේ ගඟට දිගට පේන පිණිලා හරහට යන යාම නිසා මෙතන නවුත් හම්බුනේ නැහැ කියලා බය වෙන්න එපා හම්බුනොත් විතරක් බය වෙන්නේ හම්බෙන්නේ කවුරුත් හම්බෙන්නේ නැහැ තනි වෙන එකයි වෙන්නේ මම දැන් මෙතන ගියාට පස්සේ දෙවැන්නේ හිතියොත් ගන්න වැඩිලා. තමන්ට වැටහෙනවනම් මම මෙතරම්මයි ඉන්නේ මේ චිත්තක්ෂණේ පමණමයි දැන් මේ දේ කරන්න ඕනේ කියලා අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒක තමයි අපි වීර්යය කියන්නේ. ඒක තමයි අපි සතිය කියන්නේ. ඒක තමයි අපි සමාධිය කියන්නේ කියලා ප්‍රත්‍යාව කියන්නේ. කාගත කතා කරන්න යන්න බෑ. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒ සලායතන මට්ටමේ ඉඳලා නාම රූප මට්ටමට බහිණ එක හරිම ඒකාකාරීත්වයක් ඕනම කෙනෙකුට හදන්න පුළුවන්. ඒක හොඳට විචික්ෂණ වෙන්නේ. ඕනම දෙයක් කරගෙන අන්වේක්ෂකට දාලා එnde එnde එnde එnde බලවත් අන්වේක්ෂකට දාලා බලනකොට හැම දෙයක්ම නියෝජනය කරන මූල ධර්මයටපත් වෙනවා. ඒකේ කිසිම ඒ නමකින් කියන්න බැරි හැඩයකින් කියන්න බැරි ආකාරකින් කියන්න බැරි මූල තත්ත්වයක් තියෙනවා ශක්තිය කියලා කියන්නේ. ඒ ශක්තිය විශේෂ ගුණ වර්ගයක් තියෙනවා. කිසිම කෙනෙකුට අයිති නෑ. දැන් අර නංගම් මේ යාචකුල ගෝත්‍රන මට අයිති කියලා සලායතන එහාට ගිය ගමන කාම ලෝකෙට ගිය ගමන මමෙක් ඉන්නවා, දිගක් තියෙනවා, පළලක් තියෙනවා, එළිය ගාඩක් තියෙනවා, ඔක්කොම සාතිකයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් ඒ සලායතන දීලා නාම රූපයට ආපු ගමන කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් කියන්නේ නැහැ. මොකද ඒක සම්මුතියට අහුවෙන්නේ නැහැ. ව්‍යාකරණයට අහුවෙන්නේ නැහැ. බාධා රහිතයකට අහුවෙන්නේ නැහැ. ඉතින් මේක කල්පිතුල දෙන්න බෑ. උගන්වන්න බෑ. උගන්වන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒ පුද්ගලයාට සත්‍යයක් අප්‍රමාදයක් පුරුදු පුරුදු කරාට පස්සේ මේ මනුස්සයා කියන ගිහිල්ලා වැටහෙන්න ඕනේ මේකයි මාර්ගය කියලා. උගුරු දෙනෙක් ගිහිල්ලා තියෙනවා. ඉහට කිසි කෙනෙක් වටහා ගන්න මේකයි මාර්ගය කියලා ඒගොල්ලෝ යකෙක් දක්ක ප්‍රීතෙක් දක්ක ප්‍රීතෙක් දක්ක වගේ දුරගෙන යනවා අහු අර පරණ පුරුදු සලකන්නට. එනිසා අපි සිංහල කතාවක් කියනවා එහෙම ගැහුවා කියන දේ මට මේ පුරුදු දීගට වැඩි පුරුදු කණවැන්දම හොඳයි කියලා කතාවක් තියෙනවා. උගෝදේ යෝගාවචරයේ කණවැන්දම තමයි එන්නේ අපා. භාවනා කරන කට්ටිය මෙතන නොගියයි කියලා මම කවදාවත් චෝදනා කරන්නේ නැත්නම් ගියාට පස්සේ මෙහාට යන්න නම් තමයි මේ සියුම් සූක්ෂම භාවයටපත් වෙනකොට මෙතන විඥානයේ පච වෙන බවක්, තනි වෙන බවක්, කොටු වෙන බවක්, අනිත්‍ය ප්‍රතිබද්ධතාවයට පත් වෙන බවක් දැනගෙන මේ කියන බිම පැනනොත් ඒ රූප සංත ගන්ධ රස ස්පර්ශ නැති වුණාට මෙලිලන්නේ පණගේ දිගිමත වෙලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. මේක පැවැත්ම තියෙනවා කියන මේක තමයි නාම රූපයගේ මූල தত্ত্বය. මේකෙන් තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම ලැබෙන්නේ. මේකට ඕන නම් මම කර දෙයනා කියලා කියේ. නමුත් ඒක අනවශ්‍ය කුත්‍ය කරණයක්. මේ අනාත්ම ධර්මයක් මතක තියෙන්නේ. ඒක දකින්න පුළුවන්. අන්න ඒක දැකගෙන ඒක හොඳට ස්පාසු වෙලා. මම දැන් ඉන්නේ කොහොම කාම ලෝකේ ඉක්මන දැන් රූප ලෝකේ ඉන්නේ. මේක ඉක්මවන්න ඕනේ භව චක්‍රේ කඩන්න කියලා එතන හොඳ තාවුරුකමක් ගෙදර ගියා වගේ තත්ත්වයක් අම්මගෙකට ගියා වගේ තත්ත්වයක් හොඳට පුරුදු කළොත් අර මේ වෙනකොට බල බෙදලා තියෙන විඥානය මේ වෙනකොට සලායක මට්ටමේ තිබුණු නාම රූපේ දී වෙලා තියෙන తত্ত্বය ඉදිරියටත් දිය කරගන්න ක්‍රියාව. විකට කරන්න පුළුවන් ශක්තියක් ඒක තමයි විපස්සනා කරන මෙතෙන් එනකන් තත්ත්ව සමථ විපස්සනා දෙකට පොදුයි. එහෙම නැත්නම් මෙතෙන්ද යනකන් සමතේ ඉඳලා කවදාකවත් විපස්සනා කරන්න බෑ. නමුත් මෙතන හොඳ තාවුවක් වුණ මේක කඩින් පරීක්ෂණය. මේ පරීක්ෂණය සමර්ථ වෙලා හැමදාම හැම ප්‍රශ්නයකම ගන්න පුළුවන් කරුණු තියෙනවා. ඕනේ දැන් ලක්ෂණෙදි ගන්න පුළුවන්. එදිනකට වලදි ගන්න පුළුවන්. ගත්ත ගමන් මේ ජීවිතේ දිහා කලකිරෙනවා. මොකද මේක සැලසුම් කරන්නේ? මොකද මේ එකතු කරන්නේ? කොයි එක එකතු කරුවත් අන්තිමට බලවලම පමණක් වගේ. ඒක එහෙමනම් ලැබෙන මල දානයක් හොඳයි. එතකොට තමයි අපි ළඟ අල්පේච්ඡ භාවය ඇති වෙන්නේ. එතකොට තමයි අපි සන්තුෂ්ටි භාවය ඇති වෙන්නේ. එතකොට තමයි අපිට වීර භාවය ඇති වෙන්නේ. එතකොට තමයි අපිට සතිය ඇති වෙන්නේ. එතකොට තමයි අපිට සමාධියක් ඇති වෙන්නේ. ඉතින් මේ පිට සලආයතන මට්ටමේ නම් මොනම සතියක් සමාධියක්වත් ගන්න බෑ. නමුත් හොඳක් තියෙනවා මේ සලආයතන පදනම් කරන්න පුළුවන් සද්ධාව ඇති කරගන්න. වීර්යය ඇති කරගන්න, සතිය ඇති කරගන්න, සමාධිය ඇති කරගන්න. නමුත් මේ පදනම් කරගත්ත දේ යන යනකොට ඒ තෑග දෙනකොට බාර ගන්න කෙනෙක් නැත්තම්. බිකින්ගලේ කියලා තියෙන ඉංග්‍රීසි කියලා තියෙන තෑග දෙනවට වැඩි වටන තෑග බාර ගන්න එක. නමුත් මේ තෑග දීම නම් සිද්ධ වෙනවා තෑග බාර ගන්න කෙනෙක් නැහැ. අපි ඒ බය වීම නිසා තමයි නිදිමතයි කම්මැලි ඒකාකාරී කියලා අනිත් පැත්තට. ඉතින් ඒ නිසා අපිට යම් දවසක යම් මොහොතක ඒ කච්චට ගිහිල්ලා අපෝ මේක මම ගොඩක් අත්දැකලා තියෙනවා අදත් මම අත්දකිනවා අද මේක මම ඉක්මවන්න ඕන මම මේකදී නැසරී ඉන්න ඕන උලම් වලින් නැත්තනකපත් වෙන පහන් දැල්ලක් වගේ මම නොසලී කාය නිරපේක්ෂ ජීවිත නිරපේක්ෂ බුදුන් අදහන ධර්මයේ අදහන සංඝයේ අදහන මගේ සීලයේ අදහන මම මේකට ඉදිරිපත් වෙනවා කියලා කියොත් ඒ පුද්ගලයා නෙවෙයි සම්පූර්ණ වෙනස් මිනිසෙක් කියලා මේ අර මැද්දුම් බණ්ඩගේ ලොකු බණ්ඩේ කතාව වගේ ඒ මැදුම් බණ්ඩයි ලොකු බණ්ඩයි දන්නවනේ අහලා ගොල කතා දෙන්නම කපන කොහොමවත් කපන ඊට පස්සේ මෙතෙන් ගහලා ඇදලා ගන්නකොට ලොකු බණ්ඩ ගිහිල්ලා මණිකේ කගේ ලැබුවා මේ අම්මේ මාව මරන්න හදනවා කියලා ඒ හරි ශෝක විලක් විපල්ලාසක් කියලා මැදුම් බණ්ඩ ගිහුවම අයියා අපි ඇවිල්ලා ඇලේ ගොල පරම්පරාව අඬන එක වටින්නේ නැහැ උඹට ඕන නම් මම මැරෙන්න පෙන්නන්න පොඩ්ඩක් කියලා ගහලට කතා කරලා කිව්වා මම පන්දුල් වල වාසියක් කරලා පස්සේ එක සැරෙන් කපපන් ඈ කියලා බෙල්ල තිබ්බා. මැද්දුම් බණ්ඩක් මල ලොකු බණ්ඩක් මල. හැබැයි මැද්දුම් බණ්ඩ වීරෙක් විදිහට ජයකනවා ලොකු බණ්ඩ වීරෙක් වෙන්නේ. ඒ කියන්නේ මෙතන ගිහලා ආපහු එනවනම් ලොකු බණ්ඩ කරනවා. ඉස්සරහට ගියොත් මැද්දුම් බණ්ඩ ගන්නවා. ඒ කියන්නේ අපි කල්පනා කරන්නේ මෙච්චර කල් භාවනා කරලා අපි මෙතෙන්ට නෑවිත් ඉන්නේ නැත්තම් ගිහිල්ලා ලොකු බණ්ඩ වෙලා එහෙම කල්පනා කරන අපිට ලැජ්ජ උපදව ගන්නවා. ඒතකොට ධර්මචන්ද කියන්නේ නිග්‍රහිතක්. නිග්‍රහ කරනවා. මෙච්චර මේ කාලේ ධනිය සමේ වැය කරලා මෙතෙන්ද ගිහිල්ලා ඒක දරා ගන්න බැරි තරම් කොන්දක් නැද්ද? ඒ නිග්‍රහ කරනවා කියලා කියන්නේ අපි මේ ආත්මයේ ලැජ්ජ කරනවා හිනමනක් නෙවෙයි නිග්‍රහ කරනවා. එහෙම ටිකක් තුනක් එහාට ගිය ගමන් ඒ පුද්ගලයා තුළ ඇති වෙන අර ප්‍රතිශක්තිය ඒ පුද්ගලයා ඇති වෙන අර වීරත්වය කවදාවත් පුත් කියලා ගන්න බෑ. කවදාක කල්පනා කරගන්න බෑ. කවදාක ගුරු ඇසුරෙන් ගන්න බෑ. කැප්ප කරගන්නවා. ඒ කැප්ප කරාට ධාම ලොකු දෙයක් වෙලක් නෑ. ධාම අපි කරලා තියෙන්නේ ඒ චිත්තක්ෂණේ කාම ලෝකේ ඉක්මවල රූප ලෝකෙට ගියේ විතරයි. නමුත් මේ පරිේශන මේ පරමේ පරීක්ෂණය කරලා පන්නරේ තියාගත්තා නැත්තම් තමයි ආවෝදී පන්නරේ තියාගත්තා කවදාකවත් ඉනිසරහට ඉන්න දේවල් කරන්න බෑ. ඉතින් සමතක තියාගන්න ඕනේ නාම රූපච්ඡ සලආයතන කියන එක සම්ප්‍රදාන කුලෝ ගන්නන්නේ මෞකසේ ඇතිවෙච්ච මේ කලන බීජ රූපය බිලින්දෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ උපදිනකොට සලආයතන තමයි උපදින්නේ. ඊට පස්සේ තමයි ස්පර්ශ කියන ඒ ඒ ආයතන මට්ටමේ කරන පැතිරුම් පැවැත්වීම් තියෙන්නේ. නමුත් මේ විපස්සනා වෙදි මම මේක ගත්තේ අනිත් පැත්ත සලායතන ඉඳලා අපෝ නාම රූප දක්වා යනකොට ගුරුසු ආනාපානයේ සියුම් වීම අතිසූක්ෂම වඩපත් වීම ඒක දිහා බලනින්න හිත සැලෙන තත්ත්වයටපත් වීම එතකොට ප්‍රඥාක්තිය ඇතහැරිය අපි මොකද්ද නොදන්නා ලෝකෙට යන එක අත්දැකන පිටින් ගන්නා කරලා මේ தත්ත්වයේදී නැසලී මොනම දෙයකටවත් පරියන්ක පටා ගන්න නැතුව මට දිගට ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා එහෙම ප්‍රාර්ථනා කරොත් ඒ යහපතට යන මිනිහා ඉඳගෙන ඉන්න මිනිහා නෙමෙයි. අනිවාර්යයෙන්ම වෙනස් මිනිහෙක් වඩපත්. අන්‍යම දෙපාරක් තුන්පාරක් හැවහලා නැතුව මේ මාර්ග ඥාන ඵල ඥාන ලැබෙනවා කියන කාරණා. නමුත් මේ පිළිසෙයි දැන බේසකට පැන ගන්න පුළුවන් වෙයි කියලා නම් මට හිතෙනවා. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ ඒකට අවශ්‍ය මේ ගැම්ම ආරම්භ ගැම්ම ආරම්භ දෙන්න ඕනේ බැඳුම බලන්න ලොකු බණ්ඩ වෙන්න පයි කියලා මතක් කරලා දෙන්න ඕනේ. එක්කෙනෙක් ගිහිල්ලා පාර වෙන්නපු ගමන් අනිකට යනවා කියන එක ලේසි. ඒ නිසා හැම කෙනෙක්ම හිතන්න ඕනේ එක්කෙනෙක් යනවා කියන කෙනෙක් තව බර ගන්න ශක්තිය ලබනවා. තව බර ගන්නකට පූර්වාදර්ශයක් වෙනවා. එනිසා අපි ආත්මාතරංග වගේ තමයි තේින්දදී කම්මක් නැහැ ඔය කීපු දාවල බැනපු දාවල. ඒත් එහෙම කරනකොට විශාල පිරිසක් ඒකේ ධෛර්යයෙන් ඉදිරියට යනවා. ඒ නිසා මේ කරන්නේ මගේ සාධනයක් නෙවෙයි. මගේ දාර්ශනික විතරගෙන අපි ලෝක සාධක කරා. වැඩක් කරනවා කියලා හිතාගෙන ඉතින් එනකොට බුදුන් අදහන ධර්මය අදහන සංඥා අදහන නැත්නම් සද්ධාව උච්ච කරගෙන තමන්ගේ සීල අධිෂ්ඨාන කරන මට මේක ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉඳ ගන්නකොට වාඩි වෙනකොට හිතා ගන්න ඕනේ මගේ සීලය ජීවත් කරලා මේ ජීවිතය මේ කයත් බුදුන් පූජා වේවා කියලා වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් භාවනා කරලා ඉදිරියට යනකොට ඒකට ධෛර්යය ඇති කරගෙන ගියොත් ඔතෙන් යනකොට වේදම් කරන්න පුළුවන් වේදම් කළ ඉවරයි. අර ලාභේ ලබන්න තෑග්ග ලබන්න ඉවසන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්නේ චිත්තක්ෂණ ඉවසීම තමයි නිවනට ගෙනියන්නේ. ඒ නිසා අනිකුත් කර කරන අතර ඉවසලා එහා පැත්තට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන වාක්‍යය අද නිවිත ධර්ම දේශනා මත කරන බලාපොරොත්තු වෙනවා. සිළු දිනාට මේ සනසුන් සාගත තත්වයේ අදාළම දැන් නම් මේ ආවරණය ලබා ගන්න ලැබේවා කියලා අද අවස්ථාන කුලකලී දැනුම්දීමක් වශයෙන් මතක් කරන් තියෙන්නේ. අද දවල් දාණය සඳහා ස්වාමීන් වහන්සේට හා භාවනානුයෝගී පිළිසෙට පිළියෙල කලේ තුසිලාද සිල්ලාසා දුදරුවන් ඒ තමන්ගේ නියගේ සුනිල් සිල්ලා මහත්තයාගෙන් පිළිසයි කළා කියන ඉතින් මේ වටිනා භාවනා කරන පිළිසෙට දාණය දීමේ ඒ විදිහට අවශ්‍ය කරන කාය බලවි චිත්ත බල ශක්තිය ලැබෙනවා නිසා ඒත්ොත් භාවන දානි පිළිල කරපැත්තන්ට අවශ්‍ය කරන කුසල් ශක්තියක් ලැබේවා සියලු දෙනාට මේ ඇතින ශක්තිය නිසා නිවන් පිණිස වේවා කියලා සාදුකාරය දෙනවා සාදු සාදු සාදු